මේ ඉරිදා සුපුරුදු පරිදි ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ ධර්මානුශාසනාවේ පින්වත් දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ අතුරුගිරිය ඔරුවල ගල්වරුසා පාරේ පළුමු පටුමගේ හතරෙන් E1 නිවසේ පදිංචි යාපා උදය කුමාර මහතා සහ කමනි කුමාරි ජයසිංහ මහත්මිය කියන මේ පින්වත් දෙපළ තමයි දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ. එයත්න්ට අපි ධර්මානුශාසනාව අවසානයේදී පින් අනුමෝදන් කිරීම සිද්ධ කරමු. අදත් අපි පළමුවෙන්ම ආශිර්වාදයේ කරලා ධර්ම දේශනාව ආරම්භ කරමු. netnalikawehi ඉරිදා ධර්ම දක්ෂිනාවේ දේශිකානන් වහන්සේ අවසරයි පින්වත් බණ්ඩාරවිල අමිතානන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට අදත් අපි සෙත් ප්‍රාර්ථනා කරමු. තරමක රෝගී තත්ත්වයෙන් පසුවී දැනට නිරෝගිමත් සුවය ලබමින් සිටින උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා කායික සුවය මානසික සුවපත් භාවය ලැබේවායි සාදු ප්‍රාර්ථනාවෙන් අපි මුලින්ම ආශිර්වාදේ කරමු. අද දවසේදී ඔබ දන්නවා මේ ධර්ම දක්ෂිනාව ආරම්භයට මත්තෙන් මේ පුරපසළොස්වක් පොහොය දවසේ දවස පුරාවටම පින්වත් හැමදෙනාම බොහෝමත්ම සදහැසිත පෙරදැඩි කරගෙන net නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා විශාල පින්කම් ගණනාවක් සිදු කරගන්නට යෙදුනා. අපි දන්නවා net නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා සිටින ඔබ නිරන්තරයෙන්ම ජීවිතේ මහා පින්කම් රාශියක් කරගන්නා බව. ඒ මන්ද ජීවිතේ හැම මොහොතක් මොහොතක් පාසාම මේ net නාලිකාවෙන් ඔබේ ජීවිතයට ලැබෙන මේ ධර්මයේහි පන්නරය මා හිතනවා ඔබේ ජීවිත සංවර්ධනය කරගන්නට මහත් වූ ශක්තියක් වෙනවා කියලා. ඉතින් ඒ අරමුණ පෙරදැඩි කරගෙන වසර දසවසරකට අධික කාලයක් පුරාවට ඔබත් එක්ක සම්බන්ධ වෙලා මේ netනාලිකාව තුලින් ලැබුණු ඒ ආශිර්වාදය මං හිතනවා සුවහසක් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට පමණක් නොව බෞද්ධ නොවන අයටත් පවා මහත් වූ සරණක් පිහිටක් වුණු බව. ඒ නිසා අද දවසෙත් අපි බොහෝම සතුටු සිතින් සිහිපත් කරන්නට ඕනේ කාරණාව. අපි හැමදාම මේ නාලිකාවට නිරන්තරයෙන්ම ආශිර්වාදයේ ගෙනෙනවා. මේ හැම අවස්ථාවකදීම ඔබත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කිරීම සම්බන්ධව. ඉතින් අද දවසේත් මේ වන විට අපි දන්නවා ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ මේ ලංකා ගමනේහි වැදගත් ස්ථානයක් තමයි පළමුවෙනි වතාවට වැඩම කරපු ස්ථානය. පින්ඔතුනි මහියංගන පුදුබිම කියලා කියන්නේ මේ ලංකාවේ තිබෙන්නා වූ තාමත්ම විශේෂිත ස්ථානයක්. ඒ තමයි අපි දන්නවා භාග්‍යවතුන් වහන්සේ මේ ලංකාවේ බුද්ධ ශාසනය ස්ථාපිත කරන්නට පළවෙනියටම මේ මහ පොළොවට උන්වහන්සේගේ ශ්‍රීපතුල ස්පර්ශ උනේ අද දවස පුරාවටම විශාල වැඩසටහන් ගණනාවක් කරපු මේ මහියංගන සෑරදුන් අභියස එතන තමයි උන්වහන්සේගේ පළමු පාදස්පර්ශයේ ස්පර්ශෝ තැන. තද දවස පුරාවට ඔබ මේ විශේෂයෙන්ම සන්ධ්‍යා කාලයේදී චෛත්‍රාජානන් වහන්සේ, ඉසෑරජානන් වහන්සේ වන්දනා කරලා එවැගේම ඔබත් එක්ක නිරන්තරයෙන්ම මිනිත් නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා දසවසරක අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ එවැගේම ලංකාවේ පමණක් නොවේ විදෙස් රටවල පවා හැම දිනා තුලම මේ තෙරුවන් කෙරෙහි සද්ධාව උපදවන්නට, ඒ තෙරුවන් කෙරෙහි තිබෙන්නා වූ ගෞරවය උපදවන්නට අප්‍රමාණ විදියේ වෙහසක් දරපු අවසරයි පින්වත් කලිගමේ ඥානදීප නායක මාහිම්පාණන් වහන්සේගේ වටිනා දේශනාවක් මහියංගන සෑරදුන් පිළිබඳව ඔබට ඒ වටිනා දේශනාවක් ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කරගන්නට ලැබුණා. ඉතින් මං හිතන්නේ ඒක අති විශේෂ දෙයක්. උන්වහන්සේ නිරන්තරයෙන් අපිට මතකයි මේ නිත්නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ලංකාවේ අතීතයේ සාමාන්‍ය විදියට ගමන් කරපු ඒ ස්ථානයන් වලට මේ නිත්නාලිකාවත් එක්ක වැඩම කරලා ඒවායේ තිබෙන ඓතිහාසික තොරතුරු ඒවායේ තිබෙන්නා වූ වටිනාකම මේ ලංකාවේ මිනිසුන්ට තමන්ගේ ඥාණයට ගෝචර වෙන විදියට උන්වහන්සේ ඊ타ත්ම වටින දේශනාවන් පවත්වලා අද වන විට ලංකාවේ ඒ කියන වටිනා ස්ථානයන් වලට ඒ ගෞරවය උපදවාගෙන යන්න තරම්ම ලාංකික මිනිසුන් විශාල විදියට සද්ධාවන්ත වුණා. මං හිතන්නේ ගෞරව නාමය net නාලිකාවටත් ඒ වගේම පින්වත් ගලිගමේ ඥානදීප නායක මාහිම්පාණන් වහන්සේටත් නිරන්තරයෙන්ම ලැබිය යුතුයි ඉතින් අද දවසෙත් අපි බොහොම සතුටු වෙනවා මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව අපිට මේ විදියට සිද්ධ කරන්න අවස්ථාව උදා වීම පිළිබඳව. ඉතින් මේ වන විට ඔබ ඒ ධර්ම දේශනා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා අදත් දැනුත් බලාපොරොත්තු වන්නේ තවදුරටත් ධර්මයේ ගැනම මෙනෙහි කරමින් ධර්මයේ ගැනම සිහිපත් කරමින් ඒ ධර්මය අවබෝධ කර ගැනීමට එහෙමනම් මේ මාස් මේ වර්ෂයේ ලැබෙන අවසාන පොරොසොලස පොහොය දවස අද දවස තේ අද දවසේ ඔබට මං හිතන්නේ මේ වර්ෂය ආවර්ජනය කරලා බලනකොට ජීවිතේ මේ වසර පුරාවට අප්‍රමාණ විදියට ඔබට පින්කම් කරගන්නට අවස්ථාවක් උදා කරගන්නට පුළුවන් කමක් ලැබුණා. එhmenan අපි මේ පොහොයේදී අදිෂ්ඨානයක් ඇති කරගනිමු. ලබන පොහොයේ ඉඳලා නැවතත් අපේ ජීවිතේ ඒ විදියටම ගමන් කරන්නට අපි ආරම්භ කරගන්නවා. ඒ ඒ අභිප්‍ර අරමුණ අපි නිරන්තරයෙන්ම ඉටු කරගන්නට වෙහෙසෙනවායි කියන අදිස්ථානය ඇති කරගන්න ඒ අරමුණින් ඔබ මේ වර්ෂයේ අවසාන පොය දවසේ හිටිය අදිස්ථානයක් ඇති කරගන්න විශේෂයෙන්ම මම ලාංකික තරුණ තරුවන්ගෙන් හැමදාම ඉල්ලා සිටින දෙයක් මම ඔබට පුංචි අභියෝගයක් දෙනවා. මේ පොහේ දවසේ අපේ ධර්ම මාතෘකාව ආරම්භ කරන්නට මත්තේ මම කෙටි මිනිත්තු කිහිපයක් මේ වෙනුවෙන් ලබා ගන්නවා. විශේෂයෙන්ම මම අද මේ ධර්ම දක්ෂිනාව තුළින් ඔබට පුංචි අරමුණක් ලබලා දෙනවා. පොඩි ජීවිතයේ අභියෝගයක් ලබලා දෙනවා. ඔබ මේ අභියෝගය බාරගන්න. ඒ අභියෝගය බාරගෙන ඔබ මේ අභියෝගය ක්‍රියාත්මක කරන්න. ඔබට මේ අභියෝගය බාරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් ඔබ හොඳට මතක තියාගන්න ඔබට ජීවිතේ ජය ගන්නට පුළුවන් ශක්තියක් ලැබෙනවායි කියන අර පණිවිඩය. ඒ අභියෝගය තමයි ලබන 2018 වර්ෂය අපි දන්නවා නව අවුරුද්දක්. අවුරුද්දකට තිබෙනවා දවස් දින 365ක්. මාස 12 දින 365ක් තිබෙනවා. ඔය දින 365න් මම අපේ තරුණ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. හිත අදිෂ්ඨානයක් ඇති කරගන්න මෙන්න මේක. මොකද්ද? මම මේ දින 365න් දින 12. ඒ කියන්නේ දින 353ක්ම මගේ අධ්‍යාපනය වෙනුවෙන්, මගේ රැකියාව වෙනුවෙන්, මගේ ඥාතික යුතුයකම් වෙනුවෙන්, මගේ විනෝදාංශ වෙනුවෙන්, මගේ පෞද්ගලික කටයුතු වෙනුවෙන් සියලුම දේවල් වෙනුවෙන් මාසෙකට දින 353ක් මම වෙන් කරගන්නවා. ඒ දින 353ක් මම වෙන් කරලා තව දින 12ක් තියෙනවා. දින 365ට ඒ 12 ඔබ අරමුණක් ඇති කරගන්න මෙන්න මේක මොකද්ද? 2018 වර්ෂයේ මම අනිවාර්යයෙන්ම දවස් 12ක් අෂ්ටාංග සීලය සමාදන් වෙනවා. උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙනවායි කියන අරමුණ ඔබේ සිත තුළ ඇති කරගන්න. මෙන්න මේ අභියෝගය බාර ගන්න තරුණ දරුවෝ ඔබ. අපි දන්නවා තව දින කිහිපයක් යද්දී ජාතිය අවදි කරන්න මේ යටිලා තිබුණු මේ සිංහල ජාතිය බෞද්ධ ආගමට ජීවියක් ලබා දෙන්න කටයුතු කරපු උතුම් යතිවරයාණන් වහන්සේ නමකගේ ගුණානුස්මරණයක් සිද්ධ වෙනවා. ඒ තමයි අපි කාගේ වන්දනාවට ගෞරවයට පාත්‍ර වන පින්වත් ගංගොඩවිල සෝමනායක හාමුදුරන් වහන්සේ. උන්වහන්සේගේ ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් හැමදෙනාම මේ වන විටත් පෙළගැහෙනවා වෙන්නට පුළුවන්. මම මේ තරුණ දරුවන්ට පොඩි ජීවිතයට වටින කරුණක් සිහිපත් කරන්න කැමතියි. සමහර වෙලාවට මම දන්නවා ලංකාවේ අපේ සෝමනායක හාමුදුරුව වෙනුවෙන් විශාල විදියෙ පින්කම් කෙරෙනවා. අදටත් සෝම හාමුදුරුව කියපුයි අඩිමාර්ගේ යන විශාල පිරිසක් මේ ලංකාවේ ඉන්නවා. මේ සෝම හාමුදුරුව වෙනුවෙන් විවිධ විවිධ දේවල් කරනවා. මම මේ මේ තරුණ දරුවන්ගෙන් තරුණ පිරිසගෙන් ඉල්ලා හිටිනා මෙන්න මේක. ඒ තමයි සෝමහාඳුර මේ ලංකාවේ බලාපොරොත්තු උනේ උන්වහන්සේ වෙනුවෙන් පින්කම් කිරීම නෙවෙයි. උන්වහන්සේ වෙනුවෙන් මේ ලංකාවේ බලාපොරොත්තු උනේ එකම දෙයයි. ඒ තමයි මේ රට පංචශීලයෙන් ආරක්ෂා වෙන තෙරුවන් සරණ යන සැබෑ බෞද්ධ පිරිසක් කරන්න. මං හිතනවා මෙන්න මේ මාතෘකාව දැන් අපින් ගිලිහිලා තියෙනවා කියලා. අපි සෝමහාමුදුරු කියපු හැමදේම දැන් අපේ ජීවිත ළඟ නැහැ. එක එක එක එක දැන් උන්වහන්සේ දේශනා කරපු එක එක මාතෘකා අපේ ජීවිත වලින් ඉවත් වෙලා යනවා. ඇත්තටම ඒක සෝමහාමුදුරු මේ රටේ දැකපු දෙයක් නෙවෙයි. මම ඔබට මේ මොහොතේ සිහිපත් කරන්න කැමති අපේ හාමුදුරුව වෙනුවෙන් අපට පුළුවන් පූජාවක් කරන්න. ඒ තමයි අපේ ජීවිතය සාර්ථක කර ගැනීම. මම මේකෙන් අදහස් කරන්නේ නෑ උන්වහන්සේ වෙනුවෙන් කරන ඒ කටයුතු නතර කරන්න කියලා. ඒක කරන්න, ඒ දේවල් කරන්න. ඒ කරන තැන්වල දැනුවත් කිරීම කරන්න උන්වහන්සේ මේ රටේ අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ. අපිට සමහර වෙලාවට සෝමහාඳුරෝ අපවත් වෙච්ච දවසේදී තමයි අපට සෝමහාඳුරෝ සමහර අයට මතක් වෙන්නේ. නම් අපි මම පෞද්ගලිකව බොහොම දන්න සමහර තැන් තියෙනවා. ඒ තැන්වල අපේ සෝමහාමුදුරුව වෙනුවෙන් ඒ ප්‍රතිපත්තියේ යන තරුණ පිරිස විශාල පිරිසක් ඉන්නවා. එවැනි යම් යම් තැන්වල මේ හැම වර්ෂයකම උන්වහන්සේ වෙනුවෙන් විශාල විදිහේ පින්කම් මාලාවල් කරන. හැබැයි ඒ තරුණ අය අතර ඒ පිරිස අතර මම දැකපු විශේෂත්වයක් තියෙනවා. උන්වහන්සේ කියපු ප්‍රතිපත්ති යන පිරිසක් ඉන්නවා. බහුතරයක් නෙමෙයි හැබැයි සුළුතරයක්. හැබැයි මම අරමුණු කරන්නේ මෙතන අන්න ඒ දේ. මොකද්ද? අපි සෝමහාමුදුරුව වෙනුවෙන් පහනක් හරි ගෙදර දල්වනවා නම් අපිට තියෙන අවංක හැඟීමක් මොකද්ද? සෝමහාමුදුරුව කියපු විදියට ජීවත් වෙන කෙනෙක්ද කියලා. එතකොට අන්න ඒක අපිට ඉටු කරගන්නට පුළුවන් ශක්තියක් ලැබුණොත් මං හිතනවා උන්වහන්සේට විශාල පූජාවක් කළා කියලා. ඒ නිසා මම අද මේ පොහොය දවසේ ඔබට ධර්ම දක්ෂිනාව තුලින් පළවෙනියටම කියලා දෙනවා මෙන්න මේක. මේ පොහොය දවසේ ඔබ අදිස්ථානයක් ඇති කරගන්න. උන්වහන්සේගේ ගුණානුස්මරණ දවසේදී භාග්‍යවතුන් වහන්සේට පහනක් දැල්වන්නේ gedara. හැම gedarakම ලාංකික බෞද්ධ ඔබ හැම gedarakම පහනක් දැල්වන්න. දැල්වලා උන්වහන්ස භාග්‍යවතුන් වහන්සේට ඒ පූජාව පූජ කරලා තරුණ දුවේ පුතේ තරුණ දරුවනි තරුණෙයිනි ඔබ වාග්යවතුන් වහන්සේට පොරොන්දු වෙන්න මම 2018 වර්ෂයේදී අනිවාර්යයෙන්ම පුර පසළොස්වක් පොහොය දවසේදී සිල් සමාදන් වෙනවාමයි ඒක කවදාවත් කඩාකප්පල් කරන්නේ නැහැ මෙන්න මේ අභියෝගය තමන්ගේ හිතට අභියෝග කරගෙන මේ අභියෝගය බාරගන්න මං හිතනවා මේ අභියෝගය ඔබට බාරගන්න පුළුවන් නම් ඒ අභියෝගය ඔබට ජය ගන්නට පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම ඔබට ඔබේ ජීවිතය ජය ගන්නට පුළුවන් කමක් ලැබෙනවා. එහෙමනම් ඒ පණිවිඩය මම මෙහි පොතේ සිහිපත් කරමි. මොකද අද මේ මහියංගන සෑරජානන් අභියස අපි හිතනවා මේ මහියංගන සෑරජානන් වහන්සේ අභියස අපට දැනගත්තු තොරතුරු එක තහා සංඛ්‍යාත විශාල පිරිසක් සම්බන්ධ වෙලා තිබෙනවා මේ වැඩසටහනට. එතකොට ඒ තුලින් ඒ ඒ දේවල් වලට සම්බන්ධනේ හැම දිනාම මේ දේශනාව අද ශ්‍රවණය කරනවා. එමනම් හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න මම අනිවාර්යයෙන්ම මේ 2018 වර්ෂයේ තවස් 12ක් අෂ්ටාංග සීලය උපෝසතය හරියට ආරක්ෂා කරනවායි කියන අරමුණ හිත තුල ඇති කරගන්න. අපි ඒ සීලය සම්බන්ධ, ඒ දේවල් සම්බන්ධ නිරන්තරයෙන්ම දේශනාවල් පවත්වනවා. මේ netනාලිකාවෙහි ධර්ම දක්ෂිනා ධර්මානුශාසනා වගේම අපි හැම පූර්වපස්වලුස්සක් පොහොය දවසකම රාත්‍රී හතේ ධර්ම දේශනාව සිද්ධ කරනවා. ඒ අවස්ථාවවලදී මම ඔබට ඒ එවැනි මාර්ගය සකසා ගන්නට අවශ්‍ය කරන උපදෙස් මාලාවක් ලබා දෙනවා. ඔබේ ගෘහස්ත ජීවිතය කොහොමද ධාර්මිකව පවත්වාගෙන යන්නේ කියන එක. මොකද මම දන්නවා අපිට මේ රට වෙනුවෙන් යමක් කරන්න තියෙනවා නම් අපිට අපේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් ඒ කරන්න පුළුවන් එකම දේ තමයි උන්වහන්සේ කියපු විදියට ඉන්න එක. එතකොට ඉබේටම මේ රටේ ඉතුරු ප්‍රශ්න ටික විසඳ ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. එමනම් ඒ පුංචි බලාපොරොත්තුව ඔබට ලබලා දුන්නේ ඔබේ ජීවිතයට අභියෝගයක් ලබලා දෙන්නයි. එමනම් අපි ඉදිරියටත් ඒ සම්බන්ධව කරුණු සාකච්ඡා කරමු. එමනම් කාලය අද ගොඩාක් ගත වුණා. මොකද මේ වන විට බොහෝ පිරිසක් බලාගෙන ඉන්නවා. අද අග්ගඤ්‍ය සූත්‍රයේ දේශනා කරද්දී ඔබේ බලාපොරොත්තු වෙන ඒ ධර්ම කාරණාවල් කුමක්ද කියන එක පිළිබඳව. එමනම් අද අපි මේ කරුණු කාරණාවල් ටික සාකච්ඡා කරමු. ඔබ හැමදෙනාම තමන්ගේ ළඟ තිබෙන ඒ පත්කාව ළඟ තබා ගන්නට කලින් දේශනාවල් වලට සම්බන්ධව සටහන් කරගත්තු. අද අපි එහි ඉතුරු කොටස් ටික සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි අග්ගඤ්ඤ සූත්‍රයේ පිළිබඳවයි සාකච්ඡා කරේ සමහර විට අද දවසේදී මේ දේශනාවට සම්බන්ධ වෙන කෙනෙක් බලන්න පුළුවන් මොකද්ද මේ සූත්‍රය කියලා. අපි සති කිහිපයක් පුරාවටම දිගනිකායේ දෙවෙනි පොතේ තිබෙන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව සාකච්ඡා කරා මේ ලෝකයේහි ඇතිවීම පැවතීම නැතිවීම සම්බන්ධයෙන් මොන විදියකටද කරුණු දේශනා කරලා තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපි මේ විශ්වය ගැන දැනගන්නේ කියලා පින්වතුනි විශ්වය ගැන දැනගන්නේ ලෝකය ගැන දැනගන්නේ මේකත් අපේ නිවන් මාර්ගයට අත්‍යවශ්‍ය වෙන නිසා මොකද මේ දේශනා මාලාවටම සම්බන්ධ වෙච්ච බොහෝ දෙනෙක් මේ වෙන විට දැනුවත් වෙලා තියෙනවා මේ එක සූත්‍රයක පවතින ධර්ම කරුණු මොන්න තරම් විශිෂ්ට විදියට අපේ මේ ධර්ම ඥානය වර්ධනය කරගන්නට මොනතරම් ශක්තියක් වෙනවාද කියන එක පිළිබඳව. එමනම් අද දවසේ මේ දේශනාව තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඔබට මේ වටින සූත්‍රයේ තුලින් තවත් වටින කාරණාවක් පැහැදිලි කරන්න. ඒ තමයි මේ ලෝකයක් ආරම්භය. ඒ ලෝකයේ පැවතීම සහ ඒ ලෝකයේ විනාශය මොන විදියකටද සිද්ධ වෙන්නේ කියන කාරණාව. මොකද අපි දන්නවා පහුගිය කාලයන් වල පවා 2012 වර්ෂයේ පවා මේ ලංකාවේ ලොකු මිත්‍යා දෘෂ්ටියක් වැපරුණා ඒ තමයි මේ ලෝක විනාශයක් සම්බන්ධව. ඇත්තටම අපි ගොඩාක් නිතරම දැනුවත් කරා මේ 2012 වර්ෂයේදී ලෝක විනාශයක් එහෙම සිද්ධ වෙන්නේ නැහැ කියලා. මොකද බුද්ධ දේශනාවට අනුව ඒක එහෙම වෙන්නේ බුද්ධ දේශනාව කියන්නේ මේ ලෝකේ පවතින සැබෑ යථාර්ථයයි. එතකොට පටහිර මේ විද්වතුන් පවා එය අනුමත කරපු යුගයක බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරියට සරණ ගිය අය මේක කෙලහාම ප්‍රතික්ෂේප කරා 2012 වර්ෂයේ ලෝක විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් අපේ ඇතම් අය ඒ කාරණාව බොහෝමත්ම හිස්මුදුනින් පිළිගත්තා ලෝක විනාශයක් සිද්ධ වෙනවා කියලා. සමහර වෙලාවට අපිට මතකයි සමහර දේශනාවල් පවා ඒ විනුමින් පැවැත්වුණා ලෝක විනාශයක් සිද්ධ වෙනවා කියලා. නමුත් එවන් යුගයක ඒ එවැනි තත්ත්වයක් පත්ුනේ පින්වතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාව හරියාකාරව අපිට අවබෝධ කරගන්නට නොහැකි වුණු නිසා. ඒ නිසා අද අපි මේ දේශනාව තුළින් ඔබට බලාපොරොත්තු වුණා කොහොමද මේ ලෝකයක් ඇත්තටම විනාශ වෙන්නේ කියලා. මම ඔබට ගිය දේශනාව තුළින් මතක් කරපු කාරණාවල් තුලින්ම මේ දේශනාවට ආරම්භයක් ලබා ගන්නම්. පිඟුතුනි මම ඔබට ගිය දේශනාවේදී සාකච්ඡා කරා සක්වල පිළිබඳව. අපි දන්නවා සක්වලකට ලෝක කීයක් තියෙනවද? ලෝක 31ක් තියෙනවා. මේ ලෝක 31කට අයිති වෙන්නේ මොනවද? මනුෂ්‍ය ලෝකයයි. දිවි ලෝක කීයක් තියෙනවද? හයක් තිබෙනවා. මොකද්ද දිවි ලෝක හය? චාතුම් මහා රාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරණිම්මිත වසවර්ත. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? 11ක් තිබෙනවා. මොනවද ඒ 11? බ්‍රහ්ම පාරිසබ්ය, බ්‍රහ්ම පුරোহিত, මහා බ්‍රහ්මය, පරිත්තාබ, අපමානාබ, ආවස්සර, පරිත්ත සුබ, අපමාන සුබ, සුබකින්න, වේහප්පල, අසඤ්ඤ සත්ව කියන මෙන්න මේ භූමි 11 තමයි රූපාවචර බ්‍රහ්ම ලෝක 11 කියලා හඳුන්වන්නේ. ඊළඟට සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? පහක් තිබෙනවා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඉන්නේ කවුද? අපි දන්නවා කවුද ඉන්නේ? අනාගාමී වෙච්ච අයයි රහත් වෙච්ච අයයි. මේ කියන පිරිස තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහේ ඉන්නේ. එහි ඒ පහ කුමක්ද? අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිත්ත කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහ. ඊළඟට තියෙනවා තවත් බ්‍රහ්ම ලෝක හතරක්. ඒවා අපි හඳුන්වනවා මොන බ්‍රහ්ම ලෝකද? අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර. ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර මොකද්ද? ආකාසානං ඡායතනිය, විඥානං ඡායතනිය, ආකින්චඤ්ඤායතනිය, නේව සංඥා, නා සංඥායතනිය කියන මෙන්න මේ හතර. එතකොට දැන් ඔක්කොම ලෝක කීයක් කිව්වද? 27යි. තව කීයක් ඕනද 31ක් වෙන්න 4යි. ඒ හතර මොකද්ද? නරක, තිරිසන්, പ്രേත, අසුර. එතකොට මේ 31කටම අපි කියනවා මොකද්ද? එක සක්වලක් කියලා. එමනම් අපි මෙතන අද කතා කරමු මේ සක්වලක් කොහොමද පින්වතුනි විනාශ වෙන්නේ? මේ ලෝක 31ම විනාශ වෙනවද? මේ ලෝක 31ම නැති වෙලා යනවද? ඇත්තටම කියනවා නම් ලෝක 31ම පින්වතුනි විනාශ වෙන්නේ නැහැ. අපි බලමු ලෝකවල කොහොමද විනාශ වෙන්නේ කියලා. එමනම් මේක තේරුම් ගන්න කලින් ඔබට තේරුම් ගන්න වෙනවා පින්වතුනි කල්පයක් කියලා කියන්නේ මොකද්ද කියලා. මුලින්ම සිහිපත් කරන්න ඕන මේ ලෝක විනාශය සම්බන්ධයෙන් අද සම්පූර්ණව අවසන් කරන්නට බෑ. මොකද එක ලබන දේශනාවටත් අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්න වෙනවා. ඒ නිසා අද දේශනාව ශ්‍රවණය කරන හැම කෙනෙක්ම ඊළඟ දේශනාවලත් සම්බන්ධ වෙන්න. මොකද එතකොට තමයි මේ ධර්ම කරුණු ටික එකට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. බලන්න දැන් අපි අග්ගඤ්ඤ සූත්‍රය මගේ මතකයේ හැටියට අද මේ දේශනා කරන හතරවෙනි වතාව හෝ පස්වෙනි වතාවෙන්ට ඕන. අපි දේශනා කීපයක්ම පැවැත්තුවා. බලන්න එතකොට අපි ගමු හතරක් කියලා. එතකොට පැය හතරක් පැය හතරක් එක දේශනාවක් තාම මියක් ගන්න සූත්‍රෙන් කොටසයි දේශනා කරලා තියෙන්නේ. තවත් ඒ වගේම කොටසක් දේශනා කරන්න තියෙනවා. එතකොට බලන්න එක ධර්ම කරුණාවක් පැහැදිලි කරගන්නට කොතරම් දේශනාවක් අපි ශ්‍රවණය කළ යුතුද කියන එක. ඉතින් එhmenan අද මේ දේශනාව තුළින් මම ඔබට පැහැදිලි කළ දෙන්නේ මේ ලෝක විනාශය සම්බන්ධයෙන්. හැබැයි මේවා මේ කරුණ අපි හරියට තේරුම් ගන්න ඕනේ. නැත්තම් පොඩි කරුණක් හරි අපි වරදවා වටහා ගත්තොත් මුළු ධර්ම පරයායම පින්වතුනි වරද්ද ගන්නවා. පටලව ගන්නවා. පොඩි තැනක් වරදුනොත් ඇති. ඒ නිසා මේක හරි සිහි බුද්ධියෙන් තේරුම් ගන්නට ඕන. ඒතර මම මේ කියලා දෙන්න හදන්නේ ලෝක විනාශයේ තේරුම් ගන්න කලින් ලෝකේ පවතින කාල සීමාව අපි තේරුම් ගන්නට ඕන. එහෙමනම් ඕකේ මම ගියවර දේශනා කරා ඔබට දේශනා කරනවා මේ අපිට මේ අහලා තිබෙන වචන තියෙනවා. ඒ තමයි මේ මහා කල්ප ඊළඟට අසංඛ්‍ය කල්ප ඊළඟට අන්තර කල්ප කියලා කොහොම කල්ප වගේක් කතා කරනවා මොනවද මේ කල්ප කියලා කියන්නේ අපි අන්න ඕක අද තේරුම් ගමු පින්වතුනි මම ඔබට පොඩි කොටසක් දැන් මේ වෙලාවේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඔබට මතක ඇති අර ඔබ සටහන් කරගත්තු ඔය සක්වල පිළිබඳව මම කිව්ව ආයු කාලයක් මේ බ්‍රහ්ම ලෝකවල දැන් උදාහරණයකට කියනවා නම් චාතුම් මහරජික දිව්‍ය ලෝකේ ආවුෂ තියෙනවා අවුරුදු 500ක් ඒකේ එක දවසක් ඉරන මනුස්ස ලෝකේ අවුරුදු 50ක් යනවා සියල්ලක්ම ඉවර වෙන අවුරුදු 90 ලක්ෂයක් යනවා කියලා. ඒ විදිහට තාවතින්ස දිව්‍ය ලෝකේ අවුරුදු 1000යි ඒ අවුරුදු 1000 ඉවර වෙනකොට මනුස්ස ලෝකේ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් යනවා. ඊළඟට යාමේ දිවි ලෝකේ අවුරුදු 2000යි ඒ 2000 ඉවර වෙනකොට මනුස්ස ලෝකේ අවුරුදු 14 කෝටි 40 ලක්ෂයක් යනවා. ඊළඟට තුසිත දිවි ලෝකයේ ආයුෂ අවුරුදු 4000යි. ඒකේ අවුරුදු 4000 ඉවර වෙනකොට මනුස්ස ලෝකයේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් ගිහිල්ලා. මේ විදිහට පින්වතුනි මේ දිවි ලෝකවල ආයු කාලය එහෙම තියෙනවා ඉවර වෙන්නේ. ඒතර අපේ මනුස්ස ලෝකේ ඒ විදිහට අවුරුදු ගාණක් ගිහිල්ලා තමයි ඉවර වෙන්නේ. ඊළඟට පින්වතුනි බ්‍රහ්ම ලෝකවල මහා බ්‍රහ්මී කියන බ්‍රහ්ම ලෝකය ඊළඟට බ්‍රහ්ම පුරෝහිතය බ්‍රහ්ම පාරිසද්ධිය කියන මේ බ්‍රහ්ම ලෝක තුන ප්‍රථම ධාන භූමි වශයෙන් තමයි හඳුන්වන්නේ. එතකොට මේ මහා බ්‍රහ්මී කියන බ්‍රහ්ම ලෝකේ ආවුෂ තියෙනවා අසංඛ්‍ය කල්ප එකක්. ඒක ආවුෂ තියෙනවා අසංඛ්‍ය කල්ප එකක් කියලා ආවුෂ තියෙනවා. ඊළඟට තියෙනවා බ්‍රහ්ම පොරෝහිතේ අසංඛ්‍ය කල්ප භාගයක්. ඊළඟට බ්‍රහ්ම පාරිසද්ධියේ අසංඛ්‍ය කල්ප තුනෙන් එකක් කියලා ගණන් වශයෙන් ආයු කාලය තියෙනවා. දැන් මේ මේ කියන්නේත් හොඳට මතක තියාගන්න මේ වර්ෂ ගාණක්. හැබැයි දැන් අපි දැන් සාමාන්‍යයෙන් ඔන්න මුලින් අපි නිකන් ගණන් කරගෙන යන 100 ගණන් වලින්. ඉස්සලා 10 ගණන් වලින් ගණිනවා. ඊට පස්සේ 100 ගණන් වලින් ගණිනවා. ඊට පස්සේ 1000 ගණන් වලින් ගණිනවා. ඊට පස්සේදී අපි ගණිනවා තව ඊට වඩා ලොකු ගණන් එනකොට අපි ගණිනවා මේ දසදහස ගණන් වලින් මිලියනය වලින් යනවා ඊළඟට ඒක ඉක්මවලා ගිහිල්ලා ලක්ෂ වශයෙන් යනවා. ඕම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා පින්වතුනි අපි යනවා බිලියනය, ට්‍රිලියනය ඔන්නෝම ගණන් ක්‍රමයක් යනවා පින්වතුනි. අපි මේ ගණන් ක්‍රමය ගොඩක් වෙලාවට යම් යම් අවස්ථාවන් වලදී අහලා තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න අපේ එහෙම ගණන් වල දැන් අපි ගත්තොතින් 1000කට බින්දු 3ක් තියෙනවා. ඊළඟට ලක්ෂයකට බිඳු පහක් තිබෙනවා. කෝටියකට බිඳු අපි දන්නවා හතක් තිබෙනවා. මේ විදියට පින්වතුනි අපි මේ බිඳු ක්‍රමයක් ඉගෙනගෙන තිබෙනවා ගණන් ඉගෙන ගනිද්දී. එතකොට ඒ ගණන් වලදී අපි පින්වතුනි එහෙම ඉගෙන ගත්තට ඒ දේවල් ඒවා අපිට අතීතයේ ඉඳගෙන ආපු ගණන් ක්‍රම නෙවෙයි. අතීතයේ ඉඳගෙන ආපු ගණන් ක්‍රමවල පින්වතුනි ඊට වඩා ලොකු ගණන් තිබෙනවා. අතීතයේ ඉඳගෙන ආපු ගණන් ක්‍රමවල ඊට වඩා ලොකු ගණන් ක්‍රම තිබෙනවා. දැන් මං ඔය ටික කියන්න ගත්තොත් අද දේශනාවේ කොටසක්වත් අපට සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. නමුත් මේ කරුණ පොඩ්ඩක් දැනගන්න මම ඔබට ඉදිරි ඒ දේශනාවල් පවත්වද්දී ඒවා යම් යම් ප්‍රමාණ වශයෙන් කියලා දෙන්නම්. මේවා දැන් යම් ප්‍රමාණයකට දැනගෙන හිටියාම හරි එතකොට මට පුළුවන් ඔබට එදාට ඒ කරුණ මතක් කරලා එදා මතකද මම මෙන්න මෙහෙම දෙයක් කියලා කිව්වා කියලා ඔබට මතක් කරලා දෙන්න පුළුවන් ඒ නිසා ඒවා යම් ප්‍රමාණයේ වශයෙන් දැනගෙන තියාගන්න. එතකොට මට පුළුවන් ඔබට මේ කරුණු කාරණාවල් ගොනු කරලා ඒ කරුණ ඔබට ඉදිරිපත් කිරීම කරන්න. ඒතර අද මම මේ කියලා දෙන හදන්නේ දැන් අර ඒ වගේ දැන් ගණන් වලට තිබෙනවා බිඳු ප්‍රමාණයක්. මෙන්න මේ මේක පොඩ්ඩක් තේරුම් ගන්න. එතකොට අද දේශනාව හොඳට ඔබට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ අසංඛ්‍ය කියලා කියන්නේ පින්වතුනි අන්න ඒ වගේවා. ඊළඟට කල්ප කියලා වශයෙන් ගන්නෙත් පින්වතුනි අන්න ඒ වගේවා. මෙන්න මේක පින්වතුනි ඔබ හොඳට තේරුම් ගන්න ඇත්තටම මේක හරි අමාරුයි. මේ මේ මම මේ කියලා දෙන එක අද ගොඩක් අමාරුයි. හැබැයි කවුරු හරි කෙනෙක් උනන්දු වුණොත් අමා තේරුම් ගන්න බැරි නෑ. මේක අමාරුයි. හැබැයි උනන්දු වුණොත් තේරුම් ගන්න බැරි නෑ. මේකට අවශ්‍ය වෙන්නේ උනන්දුව. මේකට අවශ්‍ය වෙන්නේ තමන්ගේ කැපවීම. ඒ කැප වෙන තරමට තේරුම් ගන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න අද මේ දේශනා කරන මේ කරුණු ටික ඔබ හරියට ඔබේ මනසට දාගත්තොත් මං ඔබට ඇප වෙනවා මං ඔබට පොරොන්දු වෙනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මීහි අති විශාල ප්‍රමාණයක් තේරුම් ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා ඒ මොකද ඒක තේරුම් ගන්න ශක්තියක් ලැබෙන්නේ මේ අද කියලා දෙන මේ කල්ප කියන මේ දේශනාව තුල ඔබට කියලා දෙන මේ කාරණාවල් වල තුලින් මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තිබෙන බොහෝ සැක සංකා ප්‍රමාණයක් නැති කරගන්න පුළුවන්. ඒක ඔබ ඉස්සර වෙලා හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊළඟට මම දැන් අර කිව්වා මහා බ්‍රහ්මය බ්‍රහ්ම පූජිතයේ බ්‍රහ්ම පාරිසද්දේ කියන මේ බ්‍රහ්ම ලෝකවල ආයු කාලය. ඊළඟට තියෙනවා පින්වතුනි මේ පරිතාබ අප්පමානාබ ආබස්සර කියලා බ්‍රහ්ම ලෝක තවත් තුනක්. ඒවයේ ආවශ්‍ය මෙහෙමයි. ඒක ද්විතීය ඥාන, ද්විතීය ඥාන, වඩපු කෙනෙකුට යන්න පුළුවන් භූමි තුනක්. ඒක තියෙනවා පින්වතුනි ආබස්සර බ්‍රහ්ම ලෝකේ ආයු කාලය මහා කල්ප 7ක්. අප්පමානාබ කියන මේ බ්‍රහ්ම ලෝකේ ආයු කාලය මහා කල්ප 4ක්. දැන් අර ඉස්සලා කතා කරේ අසංඛ්‍ය කල්ප කියලානේ. දැන් කතා කරන්නේ මොනවයින්ද? මහා කල්ප කියලා. ඊළඟට පරිත්තාබ කියන බ්‍රහ්ම ලෝකේ ආයු කාලය මහා කල්ප 2යි. ඒ කියන්නේ පරිත්තාබ කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලයේ මහා කල්ප දෙකයි අප්පමානාබ කියන බ්‍රහ්ම ලෝකයේ ආයුෂයේ මහා කල්ප හතරයි ආවස්තර කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලයේ මහා කල්ප හතයි ඊළඟට යන්නේ පිංඋතුනි මහා කල්ප වලින් ගණන් කතා කරන්නේ පරිත්ත සුභ කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලයේ මහා කල්ප 16ක් අපමානබ සුභ අපමාන සුභ කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලයේ මහා කල්ප 32ක් සුබකින්න කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය මහා කල්ප 64ක්. එතකොට වේහප්පල කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලයයි අසඤ්ඤ සත්‍යය කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලයයි මහා කල්ප 500ක්. දැන් මේවා දැන් මහා කල්ප 2යි 4යි 7යි ඊළඟට මහා කල්ප 16යි 32යි 64යි මහා කල්ප 500යි. ඕම කියලා ගත්තම මේවා නිකන් ගණන් ගන්නේ 2 4 7 16 32නේ. පින්වතුනි මෙන්න මේ කාලය කොච්චර දීර්ඝයිද කියලා දැනගත්තොතින් හොඳට මතක තියාගන්න අපට පින්වතුනි මේ ඇඟේ ගැහීමක් ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ ධර්ම කරුණ හරියට තේරුම් ගත්තොතින් මේ සංසාරයෙන් ඉක්මවීමට වෙරදරන වෑයම තව ටිකක් වැඩි කරගන්නට පුළුවන් ශක්තියක් ලැබෙනවා. මං එන්නේ ඒකයි කිව්වේ මේක හරියට තේරුම් ගත්තොතින් මේ සීමාව කෙනෙකුගේ මොවින් සූස් කියන හඬත් පිට වෙන්න පුළුවන්. මෙච්චර ආයුෂ කාලයක් තියනවද කියලා හිතෙන්න පුළුවන්. අන්න ඒක තමයි මේ දේශනාව හොද්දට තේරුම් ගන්න කියලා කිව්වේ. එමනම් අපි බලමු අපි මේ කාල සීමාව මොකද්ද කියන එක. පින්තුනි මහා කල්පයක් කියලා එකක් තිබෙනවා. මහා කල්පය කියලා කියන්නේ එක්තරා අවුරුදු ගාණක්. මේ මහා කල්පය කියන්නේ මේ අවුරුදු ගාණ පින්තුනි බින්දු වලින් නම් ලියලා ඉවර කරන්නට බෑ. එක මහා කල්පයක තියෙනවා පින්වතුනි අන්තර් කල්ප 256ක්. එක මහා කල්පයක තිබෙනවා අන්තර් කල්ප 256ක්. හැබැයි පින්වතුනි ඔය මහා කල්පය බෙදෙනවා පින්වතුනි ප්‍රධාන කොටස් හතරකට. මහා කල්පයක් බෙදෙනවා ප්‍රධාන කොටස් හතරකට. ඒ කොටස් හතර තමයි අසංඛ්‍ය කල්ප හතරයි. එක අසංඛ්‍ය කල්පයක තිබෙනවා පින්වතුනි අන්තර් කල්ප 64ක්. එතකොට හතරෙම තිබෙනවා 64 ඒවා හතරක්. එතකොට එක මහා කල්පයක අන්තර කල්ප කීයක් තියෙනවද? 256යි. මම ඒ නිසා තමයි අන්තර කල්ප 256ක් එක මහා කල්පයක තියෙනවා කිව්වේ. ඊළඟට පින්වතුනි, එක අන්තර කල්පයක් කියන එක අපි දැන් ඉස්සර වෙලා තේරුම් ගමු. මොකද්ද මේ අන්තර කල්පය කියලා කියන්නේ? අන්තර කල්පය කියලා කියන්නේ දැන් මේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් පස්සේදී මම ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා චක්කවත්ති සීහනාද සූත්‍රය. දැන් මේ හැම දේශනාවක්ම එකට එකක් සම්බන්ධ කරගෙන මේ යන්නේ. හැබැයි මේ දේශනාවල් ටිකට පිළිවෙලට සම්බන්ධ වෙන කෙනෙකුට නම් අදවන විට මේ දේශනාවල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ඕන්ට තිබෙන ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙන නැත සමහර වෙලාවට අර එක කරුණක් එකවතාවක් අහද්දී වැටහීමකට යන්න අමාරුයිනේ. අන්නේ ප්‍රශ්නේ සමහර විටක තියෙනවෙන්න පුළුවන්. ඒක මමත් පිළිගන්නවා. එහෙමයි කියලා මට මේ එකම දේශනාව හැමදාම දේශනා කර කර ඉන්නත් අමාරුයි. නමුත් යම් ප්‍රමාණයකට හරි තේරුම් ගන්නේ කියලා මම ඔබට සිහිපත් කරන්නේ ඔබ මේ කරුණෝ දේශනාවල් ශ්‍රවණය කරගෙන කරගෙන යනකොට ඔබට කාලයක් යද්දි මේවා අවබෝධ වෙනවා. අඩුම තරමේ මේ ක්‍රමවේද මෙන්න මේකයි කියනවත් චුට්ටක් තේරුම් ගන්න බලන්නකෝ. එතකොට ඔබට මේව හොඳට තේරුම් ගන්න පුළුවන්. එතකොට පින්වතුනි මේ අන්තර්කල්පයක් කියලා කියන්නේ මොකද්ද? ඔබ වින්නතුනි ඔය අන්තර කල්පය කියලා කියන්නේ මිනිසාගේ අඩුම ආයුෂයේ ඉඳලා මිනිසාගේ ඉහළම ආයුෂ වලට ගිහිල්ලා ආයිමත් මිනිසාගේ අඩුම ආයුෂ වලට එනවා. ඕක නිකන් ඇඳ ගන්නකො ත්‍රිකෝණයක් විදියට ත්‍රිකෝණේ යටින් සටහන් කරගන්න මිනිසාගේ අවම ආයුෂ මිනිසාගේ අවම ආයුෂ එනවා අවුරුදු 10යි. චක්කවත සීනාද සූත්‍රයේ මතක ඇති මිනිසාගේ අවම ආවශ එන්නේ අවුරුදු 10ටයි අඩු වෙන්නේ. ඊළඟට පින්වත්නි 10 ඉඳලා ඉහළට යනවා. ඉහළට යන එකට කියනවා පින්වත්නි උත්සර්පණී කියලා. ඉහළට යනවා. ඒ කියන්නේ අර දැන් මුර්ග සංවරුසාවක් වෙහිලා ඒ කියන්නේ මිනිසෙකුට තවත් මිනිසෙක් පේනවා කියලා කියන්නේ හරියට වැද්දෙකුට මුවෙක් පේනවා වගේ. ඒක තමයි ඒක නිසා තමයි මෘග සංඥ මෘග සංඥාවක් ඇති වෙන්නේ. වැද්දෙකුට මුවෙක් පේනවා වගේ තමයි මිනිස්සෙකුට මිනිස්සෙක් පේනවා කියලා කියන්නේ. ඒ ඒ මට්ටමට එකිනෙකා මරා ගන්නවා. මේම පින්වතුනි මේ මරාගෙන මරාගෙන යන යනකොට තමයි මේ ආයුෂ අඩු වෙලා අඩු වෙලා යන්නේ. හැබැයි ඒ කාලේ මිනිස්සු පංචශීලයේ එක එක සිල්පද රකින්න ගන්නවා. ප්‍රාණඝාතයෙන් අයින් වෙලා ඔහොම එනවා. අන්න එතකොට පින්වත්නි මිනිස්සු අවුරුදු 10කින් මැරෙන්න හිටපු මිනිස්සු පින්වත්නි ඊට වඩා අවුරුදු කීපයක් වැඩිපුර ජීවත් වෙනවා. එතකොට ඕම් බලනවා කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ කියලා බලනකොට දකිනවා තමන් ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඒ නිසා ජීවත් වෙනවා. ඔහොම ඔහොම පින්වත්නි මේ මිනිසුන්ගේ ආයුෂ ටික ටික ටික ටික ටික ටික ටික ටික වර්ධනය වෙනවා. මිනිස්සු එක එක එක එක සිල්පද රකින්න රකින්න රකින්න රකින්න වර්ධනය වෙනවා. එතකොට අර 10 තිබිච්ච එක අවුරුදු 20ක් වෙනවා ඕම 40ක් 50ක් 100ක් 1000ක් වෙනවා 10000ක් වෙනවා මේ 80000ක් වෙනවා ලක්ෂයක් වෙනවා කෝටියක් වෙනවා ඕම ඕම ඕම වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා යනවා පින්වතුනි කීයටද දන්නවද එක ලියලා බින්දු 140ක් ලියන්න ඔන්න ඔය ඉලක්කම කියන අවුරුදු ගාන වෙනකම් මිනිසුන්ගේ අවශ්‍ය වැඩි වෙනවා අංක එක ලියලා බින්දු 140ක් ලියන්න ඔන්න ඔය ඉලක්කමේ ගානට පින්වතුනි මිනිසුන්ගේ ආවුෂ වැඩි වෙනවා. ඒ කියන්නේ අවුරුදු 10 තිබිච්ච ආවුෂ අවුරුදු 1.140 දක්වා වැඩි වෙනවා. 1.140 දක්වා කියන මේ ඉලක්කමට කියනවා නමක් මොකද්ද? අසංඛ්‍ය. අසංඛ්‍ය කියලා තමයි ඔය ඉලක්කමට කියන්නේ. ඒ කියන්නේ දැන් අපි ඔය කියනවනේ 1.3ක් තියෙන තියෙන ඉලක්කමට කියන නම මොකද්ද? 1000 1.5ක් කියන ඉලක්කමට කියන නම මොකද්ද? ලක්ෂය. 1.7ක් තිබුණොත් ඒ ඉලක්කමට අපි කියනවා කෝටිය. අන්න ඔය වගේ 1.140ක් තියෙන ඉලක්කමට අපි කියනවා අසංඛ්‍ය. 1.140ක් තියෙන ඉලක්කමට කියන නම තමයි අසංඛ්‍ය. එතකොට මේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙනවා පින්වතුනි අවුරුදු අසංඛ්‍ය දක්වා. එතකොට අවුරුදු 10 තිබිච්ච එක අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩි වෙන්නේ මොකක් වෙනකොටද මිනිස්සු දස කුසලයන් කරනකොට දසල කුසලයන් කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට පින්වතුනි ඔය මිනිසුන්ගේ අවශ්‍ය ප්‍රමාණය ඔය මට්ටමට පින්වතුනි වැඩි වෙලා ආන් එතනදී ඒ ඒ මට්ටමට එනකොට පින්වතුනි එක නතර වෙනවා එතකොට බලන්න ඕක තමයි මිනිසුන්ගේ අවශ්‍ය වැඩිවීම. දැන් මම අර කිව්වේ ත්‍රිකෝණයක් ඔබට ඇඳගන්න කිව්වනේ ත්‍රිකෝණේ අර යටම වම් පැත්තේ කොනේ යටම ඉඳලා උඩට යනවා. ඒ කියන්නේ දැන් ත්‍රිකෝණේ මුදුනට යනකොට ඔබ එතනින් මුදුනෙන් ලියා ගන්න මිනිසාගේ උපරිම අවශ්‍ය අසංඛ්‍ය ඒ කියන්නේ 10 140 වෙනි බලය. අසංඛ්‍ය. එතකොට පින්වතුනි ඔය පහළ ඉඳලා උඩට යන්නේකට කියනවා උත්සර්පණී කියලා. පහළ ඉඳලා උඩට යන්නේකට කියනවා උත්සර්පණී. ඊළඟට පින්වතුනි දැන් ඔය අසංකේ දීපිච්ච ආයුෂ ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙන ක්‍රමවේදයක් මම ඔබට කියලා දෙන්නම්. දැන් මෙන්න මේවා හොඳට ඔබට ඔබ මේ මතකයේ තියාගන්න දැන් ඊළඟට අපි දැනගන්න කොහොමද මේවා අඩු වෙන්නේ? අඩු වෙන්නේ දැන් සිල් රකින්න රකින්න තමයි වැඩි වෙන්නේ. එහෙමනම් අඩු වෙන්නේ කොහොමද? සිල් කැඩෙන්න කැඩෙන්න අඩු වෙනවා. සිල් කැඩි කැඩි කැඩි කැඩි එනකොට ආයුෂ අඩු වෙනවා. අපි බලමු අග්ගනි සූත්‍රයේ ඔක විස්තරාත්මකව දේශනා කරලා තියෙනවා. ඒ සිල් කොහොමද මිනිස්සු කැඩි කැඩි කැඩි කැඩි එන්නේ කියලා. දැන් මෙන්න මේව පොඩ්ඩක් ඔබ සටහන් කරගෙන තියාගන්න. මම එතකොට අග්ගඤ්ඤ සූත්‍රයේදී මතක් කරනනම් අර එදා මම අර කිව්වේ අන්තරකල්පය අසංඛ්‍ය ආවශ්‍යත් තිබිච්ච වෙලාවේ ඔය සිල් කැඩි කැඩි එනකොට අඩු වුණා කියලා. අන්න ඔත ඕවා ඔතනදී ඔබ හොඳට මනසේ තියාගෙන ඉන්නේ. එතකොට ඔබට මේ කරුණ තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් ආවශ්‍ය වැඩි වෙන එකට අපි කියනවා උත්සර්පණී කියලා. ආයම තාවුෂ අඩු වෙන එකට අපි කියනවා අපසර්පණී කියලා. එතකොට අසංඛ්‍ය තිබිච්ච ආවෝෂ ප්‍රමාණය අඩුවේගෙන අඩුවේගෙන අඩුවේගෙන එනවා කොතරට එනකන්ද? අවුරුදු 10ට එනකන් අඩු වෙනවා. කීයටද? අවුරුදු 10ට එනකන් අඩු වෙනවා. දැන් මම ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මේ ධර්ම ප්‍රශ්න අහන්නේ ඔබට මේ දේශනාව තේරුම් ගත්තද කියලා දැනගන්න. එතකොට ඔබ තේරුම් ගත්තනම් ඔබට මේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න පුළුවන්. පින්වතුනි, දැන් අපි ඉන්නේ උත්සර්පණී පැත්තේද අපසර්පණී පැත්ත. ඒ කියන්නේ ආවුෂ වැඩි වෙන පැත්තේද ආවුෂ අඩු වෙන පැත්තේද? අපි ඉන්නේ මොන පැත්තේද? දැන් ඉන්නේ ආවුෂ අඩු වෙන පැත්තේ. එහෙනම් අපේ මේ પરම්පරාව කොහේ ඉඳලාද ආවේ? අසංඛ්‍ය වර්ෂවල ඉඳලා තමයි. කියන්නේ අවුරුදු අසංඛ්‍යයක් ආවුෂ බිඳුපුවා ඉඳලා තමයි මේ මේ පහලට අඩු වෙගෙන අඩු වෙගෙන අඩු වෙගෙන ඉන්නේ. එහෙනම් දැන් අපේ පරමාවුෂ තාමත් අවුරුදු 100ට වැඩියි. ඔය සමහර ලාවට පරමාවශ අපි කියන අවුරුදු 120යි කියලා. 120ක් එහෙම කියවෙන්නේ නැහැ. කියවෙන්නේ 100ට වඩා වැඩි 200ට වඩා අඩුයි කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. තාමත් 100ට වඩා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ මේ ලෝකයේ පින්වතුනි අවුරුදු 100ට වඩා මේ ලෝකේ කවුරුවත් ජීවත් වෙන්නේ නැහැ. අන්න එදාට තමයි අවුරුදු 100ට වඩා අඩුයි කියන්න පුළුවන්. දැන් තාම පින්වතුනි අවුරුදු 100ට වඩා අඩු වෙලා නැහැ. හැබැයි ඉතින් ලංකාවේ නම් නැහැ. ඇයි ඒ? ලංකාවේ තියෙන්නේ මේ මේක මේ සිල් ප්‍රශ්නයක්. මම අර දේශනාව පටන් ගද්දිත් කිව්වේ ඒකනේ. අපේ ලංකාවේ මිනිස්සු හරියට සිල් රකින්නවා නම් මේ ලංකාවේ තියෙන සියලුම ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්. සියලුම ප්‍රශ්න. එකක් නෑර විසඳ ගන්න පුළුවන්. සීලයම තමයි පින්වතුනි අපට පිළිසරණක් වෙන්නේ. එතකොට මම දැන් කිව්වා ඔබට අවුරුදු 10 තිබෙච්ච ආවෝෂ අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩි වුණා. අසංඛ්‍ය දක්වා තිබෙච්ච ආවෝෂ අවුරුදු 10 දක්වා අඩු වුණා. දැන් මේ කියලා දෙන්නේ මොකක් ගැනද? අන්තර්කල්පයක් ගැන මේ කියලා දෙන්නේ. එතකොට අන්තර්කල්ප කල්පයක තිබෙන ස්වභාවය මොකද්ද? ස්වභාවය තමයි අඩු ආවෝෂයේ ඉඳලා වැඩිම ආවෝෂ වලට ගිහිල්ලා අඩුම ආවෝෂ වලට එනවා. දැන් පින්වතුනි මෙන්න මෙහෙම අඩුම අවශ්‍යයේ ඉඳලා වැඩිම අවශ්‍ය වලට ගිහිලා ආයිමත් අඩුම අවශ්‍ය වලට එන්න කාල සීමාවක් යනවා. ඒ කියන්නේ අන්තර්කල්පයක් පටන් අරගෙන ඒ අන්තර්කල්පේ අවසන් වෙන්න යනවා කාල සීමාවක්. දැන් බලන්න දැන් අතීතයේ මිනිසුන්ගේ අවශ්‍ය අවුරුදු 100 ගණන් ජීවත් වෙච්ච අය හිටියා. දැන් එච්චර මිනිසු නැහෙනි. දැන් එච්චර කාලයක් ජීවත් වෙන මිනිසු නැහැ. දැන් අපිට ඒකෙන් හිතන්න පුළුවන් දෙයක් තියෙනවා මොකද්ද? දැන් මේ ප්‍රමාණයකට අවශ්‍ය අඩු වෙලා තිබෙනවා දැන් අවුරුදු 10ක් 15ක් විතර වගේ දැන් අඩු වෙලා තිබෙනවා මිනිස්සුගේ අවශ්‍ය. ඒ අඩුනේ අවුරුදු 10ක් 15ක් වුණාට මේක අවුරුදු 10ක් 15ක් අඩු වෙන්න ගිය අවුරුදු 10ක් 15ක්ද? නෑ අවුරුදු විශාල කාලයක් ගියා. අවුරුදු විශාල කාලයක් ගිහිල්ලා තමයි මේ අවුරුදු 10ක් 15ක් අඩු වුනේ. අන්න ඒ වගේ පින්වතුනි දැන් අර අවුරුදු 10 තිබිච්ච අවශ්‍ය අවුරුදු 20 දක්වා වැඩි වෙන්න ගොඩක් කාලයක් යනවා. ඉතින් අද ජීවත් වෙන කෙනා 10න් මැරුණට ඊළඟට මැරෙන කෙනා මැරෙන්නේ 20න් එහෙම නෙමෙයි. ඊළඟ පරම්පරාවල් හැදෙන්න පින්වතුන් ලොකු කාලයක් යනවා. මෙන්න මේ ක්‍රමවේදයට අනුව අඩුම අවශ්‍ය කියන්නේ අසං අන්තර්කල්පය පටන් අරගෙන අවසන් වෙන්න යනවා පින්වතුනි මේ ලෝකේ ආයුෂ අවුරුදු කොච්චරද දන්නවද 86 ලක්ෂ 40000 කියන ඉලක්කම වැඩි කරන්න කීයද 86 ලක්ෂ 40000 කියන ඉලක්කම වැඩි කරන්න 1.140 කියන ඉලක්කමෙන් ඒ කියන්නේ 86 ලක්ෂ 40000 වැඩි කරන්න ඕන කීයෙන්ද අසංඛ්‍ය කියන ගණනින් අන්න ඔය ගණනින් ඕක වැඩි කරාම යම් කිසි උත්තරයක් එනවනේ අන්න ඕක තමයි පින්ඔතුනි එක අන්තර කල්පයක් පටන් අරගෙන ඒ අන්තර කල්ප ඉවර වෙන්න යන ආවශ්‍ය කාලය දැන් මේක තේරුම් ගන්නේ නැතුව පින්ඔතුනි අග්ගඤ්‍ය සූත්‍රයේ ඊටු ටික තේරුම් ගන්න බෑ ඒ නිසා තමයි ඔබට මේ කාරුණිකව මේ ටික කියලා දෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. අන්තර කල්පයක් පටන් අරගෙන ඒ අන්තර කල්පේ ඉවර වෙන්න ආවුෂ කොච්චර යනවද 86 ලක්ෂ 40000 කින් ඉලක්කම් වැඩි කරන්න ඕනේ 1.140 කින් ඉලක්කමේ. එතකොට ඔය මං කිව්වේ ඒක අන්තර කල්පේක ආවුෂ. එතකොට පින්වතුනි එක මහා කල්පයක ඔය වගේ අන්තර කල්ප කීයක් තියෙනවද? 256ක් තියෙනවා. එතකොට ඒ ආපු උත්තරේ වැඩි කරන්න ඕන කීයෙන්ද? 256 කියන ඉලක්කමේ අන්න එකෙන් ඒක වැඩි කරෙන් පස්සේදී තමයි එක මහා කල්පයක් පටන් අරගෙන ඉවර වෙන්න කොච්චර වර්ෂ ගණනාවක් යනවාද කියන ගණන එන්නේ. දැන් මේවා මෙහෙම කිව්වට මම නම් ඕවා කවදාවත් එකතු කරන්න වැඩි කරන්න ගිහිල්ලා නැහැ. ඕන කෙනෙක් ඉන්නවා නම් කරගත්තට කමකුත් නැහැ. පින්වතුනි, ඔය අන්තර කල්පයක් කියලා මම කිව්වේ අවීචි මහා නිරේ ආවුෂ අවීචි මහා නිරේ අවශ්‍ය කොච්චරක්ද 86 ලක්ෂ 40000 වැඩි කරන්න ඕන 1.240 ඉලක්කමේ එච්චර කාලයක් තියෙනවා අවීචි මහා නිරේ අවශ්‍ය. ඒ කියන්නේ කාන්තරකල්පයක් අවශ්‍ය තියෙනවා. දැන් උන අන්තර්කල්පයක් කියනකොට තමන්ගේ ඔළුවට එන්න ඕන ගණන 86 ලක්ෂ 40000 වැඩි කරන්න ඕන 1.240 කියන ඉලක්කමේ. අන්න එහෙම එන්න ඕනේ. එතකොට තමයි මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔක ලියාගෙන නිතර නිතර කියවන්න. කියවන්න නිතර නිතර කියවන්න. තව කෙනෙකුට කියලා දෙන්න. එතකොට මතක් වෙනවටක් ගාලා ඔක. බින්දුතුනි මෙන්න අන්තර්කල්පයක තිබෙන කාල සීමාව. එතකොට ඔය වගේව තියෙනවා පින්වතුනි මහා කල්පයකට 256ක්. පින්වතුනි ඔය මහා කල්ප ඒ කියන්නේ මම අර කිව්වනේ අසංඛ්‍ය කල්ප කියලා ගානන. කොහෙද අසංඛ්‍ය කල්ප කියවුනේ? අසංඛ්‍ය කල්ප කියවුණා බ්‍රහ්ම පාරිසද්දය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මයේ. එතකොට මං කිව්ව අර මහා කල්පේ බෙදෙනවා කීයකටද ප්‍රධාන වශයෙන් හතරකට. ඒ නම් කරා මොනවද? අසංඛ්‍ය කල්ප 1යි, අසංඛ්‍ය කල්ප 2, අසංඛ්‍ය කල්ප 3, අසංඛ්‍ය කල්ප 4. එතකොට අසංඛ්‍ය කල්පයක කොච්චර අන්තර් කල්ප තියෙනවද? මේ අසංඛ්‍ය කල්පයයි අසංඛ්‍යයි කියන එක කවුරුවත් පටලව ගන්න එපා. මොකද අසංඛ්‍ය කල්පය කියලා කියන්නේ පින්වතුනි එක්තරා සීමාවක් හැබැයි අසංඛ්‍ය කියන්නේ ඉලක්කමකට කියන නම. ඒ දෙක පටලව ගන්න එපා. අසංඛ්‍ය කල්පේ කියලා කියන්නේ එක, අසංඛ්‍ය කියන්නේ තවත් එකක්. ඒක පටලව ගන්න එපා. එතකොට මේ මහා බ්‍රහ්මයේ කියන බ්‍රහ්ම ලෝකයට තිබෙනවා පින්වතුනි ආවජ අසංඛ්‍ය කල්ප එකක්. එතකොට අසංඛ්‍ය කල්ප එකක් කියලා කියනකොට ඒක ඇතුළේ අන්තර්කල්ප කීයක් තියෙනවද? 64ක් තියෙනවා. එතකොට අර 86 ලක්ෂ 40000 1.140න් වැඩි කරයින් පස්සේදී ලැබෙන උත්තරේව කීයක් තියෙනවද මහා බ්‍රහ්මයේ ආයුෂ? 14ක් තියෙනවා. ඊළඟට බ්‍රහ්ම පුරෝහිතී ඒ 64න් භාගයක්. ඒ කියන්නේ 32ක් තියෙනවා. ඒ කියන්නේ මම අර කියෝනේ අසංකල්පෙන් භාගයක් කියලා. එතකොට අන්තරකල්ප 32ක්. ඊළඟට බ්‍රහ්ම පාරිසද්දේ කියන්නේ අසංකල්ප 3න් එකක්. අසංකල්ප 3න් එකක් එනකොට තමයි බ්‍රහ්ම පාරිසද්දේ කියන බ්‍රහ්ම ලෝකේ ආවි කාලේ. මෙන්න මේක ටිකක් තේරෙන්නේ නෑ වගේ තමයි. පොඩ්ඩක් උත්සාහ කරන්නකෝ. දැන් ඔය Taman සටහන් කරගත් එක පොඩ පොඩ කියවන්න බලන්නකෝ. එතකොට තේරුම් ගන්න පුළුවන්. මම නැවතත් කියන්නම් අන්තර්කල්පයක් කියලා කියන්නේ මේ මිනිසාගේ අඩුම අවශ්‍ය ඉඳලා ඉහළම අවශ්‍ය වලට ගිහිල්ලා ආයෙමත් අඩු වීම. ඒ කියන්නේ උත්සර්පණී අපසර්පණී. ආවශ්‍ය ඉහළට යෑම ආවශ්‍ය අඩු වීම. එතකොට ඒ ඉහළට ගිහිලා අඩු වෙන්න කොච්චර කාලයක් යනවද? 86 ලක්ෂ 40000 කින ඉලක්කම වැඩි වෙන්න ඕන 1.140 කින ඉලක්කමෙන්. ඒතර ඒකාන්තර කල්පයක ආයු කාලය ඔච්චරයි. එතකොට මහා කල්පයකට ඕවාගේව කීයක් තියෙනවද? 256ක් තියෙනවනේ. හැබැයි මම අර මහා කල්පේ ප්‍රධාන වශයෙන් බෙදෝ කොටස් හතරකට මම මේ කොටස් වලට බෙදු හේතුත් කියන්නම්. මේවට හේතු තියෙනවා බෙදන්න මෙහෙම. එතකොට ඒකාසංඛ්‍ය කල්පයක අන්තර කල්ප කීයක් තියෙනවද? 64යි. මහා කල්පෙම අසංඛ්‍ය කල්පේවා හතරක් තියෙනවා. එතකොට 64ේම හතරක් තියෙනවා. එතකොට මහා බ්‍රහ්මයේ ආයු කාලය මං කෝ එක අසංඛ්‍ය කල්පයයි. එතකොට අන්තර කල්ප කීයක් තියෙනවද? 64යි. එතකොට අන්තර කල්පයේ කියලා එකක් කියලා කියන්නේ කොච්චර කාලයක්ද? අන්න අර ඉලක්කෙමින් ඒක වැඩි කරාම ලැබෙන උත්තරය. එතකොට පින්වතුනේ ඕක මං ඔය හොම කිව්වේ. ඊළඟට බලන්න ආබස්සර දැන් පරිත්තාබ අපමානාබ ආබස්සර කියන බ්‍රහ්ම ලෝක තුනට යනකොට ඒව කතා කරන්නේ අසංඛ්‍ය කල්පවල වලින්ද? නෑ. ඒවා කතා කරන්නේ මහා කල්ප වලින්. එතකොට වෙන්නේ පරිත්තාබ කියන බ්‍රහ්ම ලෝකේ මහා කල්ප දෙකක්. ඒ කියන්නේ අර අන්තර කල්ප 256 ඒවා එකක් කියන්නේ මහා කල්ප එකයි. එතකොට ඒ වගේව දෙකක් තමයි පරිත්තාබ කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය. අප්පමානාබ කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය මහා කල්ප හතරයි. එතකොට අර 256 ඒවා හතරක්. එකට එතන අපමානාබ ආවසර බ්‍රහ්ම ලෝකේ මහා කල්ප හතක්. මහා කල්ප හතක් අවශ්‍ය තියෙනවා. මෙන්න මේ ආභාසර බ්‍රහ්ම ලෝකේ තමයි අපට ඔය අග්ගඤ්ඤ සූත්‍රෙට ගොඩක් ඕන වෙන්නේ. ඈ ඊළඟට අනිත් ඒවත් එහෙමයි නේද? පරිත්ත සුබ, අප්පමාන සුබ, සුබකින්න නේ ඒවා ආසංකේක මහා කල්ප 16යි, මහා කල්ප 32යි, මහා කල්ප 64යි, අසඤ්ඤ සත්වයේ වේහප්පලය මහා කල්ප 500යි. ඒ වගේ දීර්ඝයි. දැන් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල අවිහ බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 1000 අතප්ප බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 2000ක්. දැන් උන මහා කල්ප වල කියනකොට ඔබට මතක් වෙනවද මොකද්ද මේ කොච්චර කාලයක්ද කියන එක? සුදස්ස කියන බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 4000යි. සුදස්සී කියන බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 8000යි. අකනිට්ඨ බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 16000යි. මෙන්න මෙහෙම පින්වතුනි විශාල ආශනි දැන් ආකින්චඤ්ඤායතනේ මහා කල්ප 2000. ඒ වගේ 2000යි සමයින ආකින්චඤ්ඤායතනේ කියන බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 20000. ඊළඟට ඊළඟ එකේ 40000ක්, ඊළඟ එකේ 60000ක්, ඊළඟ එකේ 84000ක්. ඒ වගේ විශාල ගාණක් යනවා. ඉතින් එහෙමනම් මෙන්න මේවා හොඳට තේරුම් ගන්න දැන් ලබන සතිය දේශනාවේදීත් මම මේ ප්‍රමාණයක්ම දේශනා කරමින් මේ මාතෘකාව ගැන කතා කරන්න මොකද මම දන්නවා ඔබට සමහර වෙලාවට සමහරට කේන්ති යනවත් ඇති මොකද මේක ටිකක් තේරුම් ගන්න බැරි වෙනකොට නිවන් දකින්න අමාරුයි තමයි ඒ නිසානේ බුදුහාඳුර දේශනා කරට දීගණිකායේ මහා පදාන සූත්‍රයේ අධිගතෝකෝ ඥායන් ධම්මෝ ගම්බීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පනීතෝ අතක්කාවචරෝ නිපනෝ පණ්ඩිත වේදනීයෝ අමාරුයි මේක නේද අධිගතෝකෝ ඥායන් ධම්මෝ ගම්බීරෝ දුද්දසෝ මේ ධර්මය ගම්බීරයි දුද්දසයි මේ ළඟින් දකින්න බෑ දුරනුබෝධෝ බොහෝම ගැඹුරින් අවබෝධ කරගන්න ඕන. සාන්තයි, ප්‍රණීතයි, අතක්කාවචරෝ තරකයකට ගෝචර කරගන්න බෑ. නිපුණෝ පඬිත වේදනීයෝ ඥානවන්ත පඬිත වූ අයගේ ධර්මයක් තමයි මේ ධර්මය. ඒ නිසා මේක ගැඹුරුයි අමාරුයි. හැබැයි අමාරු හෝ ගැඹුරු හෝ මේක තේරුම් ගන්න ඕන මේ මං කිව්වේ සංසාරේ අපි ආපු ක්‍රමවේදය. හැබැයි මං ඔන්න ලබන සතිය ඔබට දේශනා කරන්න තවත් ඇඟ ගැහෙන කතාවක්. ඒ මොකද දන්නවද? අපි මේකෙන්ම බලමුකෝ අපේ භාග්‍යවතුන් වහන්සේ කොච්චර කාලයක් මේ පෙරම් පිරුවද? අපි ඔකට කියනවනේ මොකද්ද? සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කියලා කියනවා නේද? අපි ඒකත් මේ ගමම්ම තේරුම් ගමු. එහෙමනම් බලමු සාරා සංඛ්‍ය කල්පලක්ෂය කියන මේ කාලයට කොච්චර කාලයක් තියෙනවද කියලා ඒක තේරුම් ගන්න ලබන සතිය දේශනාවත් එක්ක අද දේශනා කරපු ඔය සටහන් කරගත්තු කොළ කෑල්ලත් ළඟ තබාගෙන සූදානම් වන්න. හොඳයි එමනම් අද දවසේදී මේ දේශනාව තුළින් අපි ලබන ලද සියලු පින් අපි ආශිර්වාදයේ කරමු දේශනාවේ දායකත්වයේ දරන අතුරුගිරිය ඔරුවල ගල්වරුස පාරේ පළමු පටු මගේ 4න් E1 නිවසේ පදිංචි ජාපා උදේ කුමාර සහ කමනි කුමාරි ජයසිංහ කියන මේ පින්වත් දෙපළ තමයි දායකත්වයේ දරන්නේ. එයත් බලාපොරොත්තු වෙනවා ජනිරු දින්හස් යාපා පුතුණුවන්ගේ 9 වෙනි ජන්මදිනය සමරමින් ඒ වගේ මේ දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර ප්‍රකාරයෙන් සාර්ථකමත් වේවායි අපි සාදු කී ආශිර්වාදයේ කරමු. ඒ වගේම AHLD පිරිස් මහත්මයා ALD ඇලිස් නෝනා JG අප්පුසිඤ්ඤෝ HM පොඩිමණිකේ කියන මේ පින්වත් පිරිසට පින් අනුමෝදන් කරනවා. ඒ හැම දිනාටම පින් අනුමෝදන් වේවා. පරලෝකීය වශයෙන් සුවපත් වේවායි අපි සාදු කියා පින් දෙමු. ඒ වගේම පවුලේ දෙමාපිය සහෝදර සහෝදරයන් ඇතුළු අනිකුත් ඥාති මිත්‍රාදී හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. දේශිකානන් වහන්සේ වන අපටත් ලංකාවාසී ලෝකවාසී හැම දිනාටමත් ආශිර්වාදේ කරනවා. එමනම් මේ හැම දිනාටමත් මේ උදාාර පුණ්‍ය ශක්තියන් අනුමෝදන් වේවා. ඔවුන් හැමදිනාටමත් මේ ධර්ම දානීමේ පිණින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ වගේම අද දවසේ නිත්නාලිකාවේ සභාපතිතුමන්, සාමාන්‍ය අධිකාරීතුමන්ටත්, ඒ වගේම සත්පුරුෂ කල්යාණ මිත්‍ර කාර්ය මණ්ඩලයේ හැමදිනාටමත් මේ උදාාර පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වේවා. ඒ වගේම අද දවසේ මේ වන විටත් මහියංගන සෑරදානන් අභියස මේ පින්කම් වලට සම්බන්ධ වෙන පින්වත් ඔබ හැම දිනාටම ඒ වගේම ලංකා වාසී ලෝක වාසී හැම දිනාටම අපි ආශිර්වාදේ කරනවා එමනම් මේ සිදු කරගත්තා වූ උදාාර පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් ප්‍රාර්ථනා කරමු ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් සපසහිත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මියම අවබෝධ කරගන්නට මේ පිං පාරමී ධර්මයක්ම වේවායි සාදු සාදු සාදු කියා අපි ප්‍රාර්ථනා කරමු ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං